මතු කරගනිමින් ඒ භාවනාවට අදාළ උපදේශ පන්තියකටත් පොට පාදා ගනිමින් ඉදිරිපත් කර ගන්න යෙදුනා. ඒ අනුව මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ විවරණයක් සපේන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මෙහිදී දුක්ඛ සත්‍ය මුල් කරගෙනයි ඒ විවරණය ඉදිරියට ගෙනියන්නේ. ඒ දුක්ඛ සත්‍යයත් ගැඹුරකට ගෙන යන අදහසින් සාමාන්‍ය ත්‍රිපිටකයේ සඳහන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ පාඩයේ අන්තිමටම දැක්වෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා ඒ දුක කියලා කියන්නේ ඒ තම තමන් විසින් ඒ ඒ චිත්තක්ෂණයේ ඇති කරගන්න රූප උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධය සංඥා උපාදානස්කන්ධය සංඛාර උපාදානස්කන්ධය විඥාන උපාදානස්කන්ධයයි ඉනිහාට දෙයක් නැහැ කියන එක පටන් අරගන්න. ඊට පස්සේ ඒක බරපතල ප්‍රකාශයක් ඒ වගේම ගැඹුරක් ඒ නිසා සූත්‍රයේ කතා ශරීරයේදී වැඩියෙන්ම පෙන්වන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා. රූපයක් මේ උපාදානෙ වෙන්නේ කොහොමද? වේදනාවක් උපාදානෙ වෙන්නේ කොහොමද? සංඥා සංඛාර විඥාන වශයෙන් මතක් කරගෙන ඇවිල්ලා පෙන්නගෙන ඇවිල්ලා දකින්න වාරයක් පාසා ආහන වාරයක් පාසා ගඳ රස දැනගන්න වාරයක් පාසා හිතට කයට පහසක් ලැබෙන වාරයක් පාසා හිතට හිතවිල්ලක් ධර්මාරම්මණයක් හමු වෙන වාරයක් පාසා මේ එක එකක් වෙන ඇති නිකම් පාසලක කළු ලෑල්ලක ලියලා උගන්වනවා වගේ විස්තර කරගෙන යනවා ඒකේ යට ඒ කියන විස්තරේ යට මුණුගක් මේ අතුලාන්තයක් ගැඹුරක් අන්තර් සම්බන්ධතා රාශියක් එකට ඉඩ සලසනවා ඒ විස්තර ආද දක්වාම මේ පොත්වල සඳහන් වෙලා තියෙන නිසා භාවනා කරන කෙනෙකුට ඒකේ නොකියා කියවෙන දේවල් පිළිබඳව ඉඟි ලබා ගන්න පුළුවන්. ඒ ඉඟි අනිකුත් සූත්‍රත් එක්ක බහාලමින් ගලපෙන් කල්පනා කරනකොට මේ සාමාන්‍ය භාෂා ව්‍යවහාරයකින් ව්‍යාකරණයකින් කියන්න බැරි අනිර්වචනීය දෙයක් වචන රාශියක් පාවිච්චි කරමින් කියන්න ගන්න උත්සාහය ඒ සඳහා ඇති ප්‍රඥාව ඒ සඳහා ඇති කරුණාව මේ සූත්‍ර වල හොඳට පැහැදිලි වෙනවා. මුල් කරගෙන කරගෙන ඇවිල්ලා ඒ ඇහැකන දිවනාසය කියන ඒ ඒ ඉන්ද්‍රියන්ගේ සිදුවෙන දකින වාරයක් පාසා අහන වාරයක් පාසා සිදුවෙන සංසිද්ධිය නිකන් අනුදක්ණයකට දාලා පෙන්වන්න වගේ බැලුවොත් ඒව ඔක්කොම සිදුවෙන්නේ එකම යාන්ත්‍රණයකින්. ඇහැට රූපයක් වැටෙනකොට සිදුවෙන යාන්ත්‍රණයමයි කණ්ඩ සත්‍යයක් වදිනකොට සිද්ධ වෙන්නේ. නාසයට ගඳක් වදිනකොට සිද්ධ වෙන්නේ. ඒ වගේම දිවට රසක් වැටෙනකොට එහෙම නැත්නම් කයට පහසක් ලැබෙනකොට හිතට ධර්මතාවයක් ලැබෙනකොට. ඒක නිකන් ගිනි කොට්ටියකට පැත්තේ ගිනි කූරක් හරියට ගහනවා නම් ඒ නියම වේගයෙන් නියම කෝණයෙන් ඒ ගිනි කුළුඟක් පනිනවා. ඒ වගේ තමයි රූපයක් ඇවිල්ලා හැට වදිනකොට ඒක ඒ නියම කෝණයට වැදුනා නම් ඇහැ මේ දැකීමකට පටන් ගන්නවා හිත එතන පහළ වෙනවා පුද්ගලයා දකින්නෙක් බවට පත් වෙනවා ආදි වශයෙන් විස්තර කළා විස්තර කළා සරුවත් මේ සාරිපුත්‍ර සඳහන් කරනවා මේ දේ තේරෙනවා නම් කාට හරි තේරෙනවයි කියලා කියන්නේ මෙතනදී එකක් මූල ධර්ම වශයෙන් පොතේ දැනුම වශයෙන් තේරෙනවා තව කෙනෙකුට ඒක ටිකක් ඉස්සරහට ගිහිල්ලා තර්ක ඥාණයෙන් Taman දන්න ශිල්ප ඥාන වලින් ගැඹුරකට තේරෙනවා තවත් සමහරෙකුට අතනින් මෙතනින් භාවනාවේදී තේරෙන උදාහරණයක් වශයෙන් භාවන මේ ආනාපාන සති භාවනා කරනකොට කයේ මේ දේවල් සිදුවෙන හැටි තේරෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් කයේ මෙහෙමනම් මේ වගේ තමයි නාසයේ, මෙහෙම තමයි දිවේ, මෙහෙම තමයි කනේ, මෙහෙම තමයි ඇහි කියලා ඊට වඩා සංවේදී සංකීර්ණ ස්ථානවල මේ කටයුත්ත වෙනකොටත් අර මූල ධර්මෙම යොදවදව අනුමාන ක්‍රමයට හිතා ගන්න පුළුවන්. මේ තේරම අපි හිතනවා මේ අවස්ථාවේදී තේරුම් ගන්නවා වටහා ගැනීමක් කියලා. අන්නේ වටහා ගත්තොත් ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා යම් කිසි කෙනෙක් මේ ලද මනුස්ස ආත්ම භාවයේ උප්පරීම සාසනය තේරුම් ගත්තයි කියලා කියන්නේ නැත්නම් සාසනය පැවැත්වුවයි කියලා කියන්නේ මෙන්න මේ තම තමන්ගේ එක එකක් එක එකක් මේ ඇහිම් දැකීම් සිදු වෙනකොට එහි සිදු වෙන ක්‍රියාවලිය පිළිබඳව බාහිරයට හිත විශ්ිතවන්නේ නැතුව එක එකක් දැක ගැනීමයි ඒ නිසා එහෙම දකිනවනම් යාට කියන්න පුළුවන් ධර්මයේ දකින්නයි කියලා අනිම ධර්මයේ දකින්න කෙනා අනිවාර්යයෙන්ම අත් නෑර නොපැහැර දකින්න දේ තමයි මේ සෑම දෙයක්ම හේතුඵල ධර්මයක් අනුව සිදුවෙන බව. නිසා ධර්ම කියන වචනය හේතුඵල ධර්මයක් කියන තරමටම මේ සම්බන්ධතාවය පෙන්ලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේ හිත තබා ගැනීමටත් එහෙම නැත්නම් වතහා ගැනීමේ පහසුරත් මතක් කරලා තියෙනවා යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යමෙක් ධර්මයේ දකින්වයි කියලා කියන්නේ එයා මේ කටයුත්තක සිදුවෙන අධ්‍යාත්මික හෝ බාහිර හේතු බල සම්බන්ධතාවය දැකීමයි යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති එයා බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් ස්ත්‍රී වුණත් පුරුෂ වුණත් පැවිදි වුණත් නැති වුණත් යම් කිසි දෙයක පටිච්චසමුපාදය ඒ සම්‍යක් දෘෂ්ටික ඉඳලා දකිනවනම් ඒ පුද්ගලයාට ඉතින් ධර්මය දැක්ක කෙනෙක් කියලා කියන්නේ. ඒ නිසා ධර්මයේ පිළිබඳ හොඳ නිර්වචනයක් මෙතන දෙනවා. යමෙක් පටිච්චසමුපාදය දකිනවනම් එතුමා ඔය එතුමිය ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකිනවනම් ඒකින් අනිවාර්යයෙන්ම අදහස් කරන්නේ පටිච්චසමුපාදේ. ඒ මොකද්ද මේ අදහස් කරන්න හදන්නේ? මේ ඒ ඒ චිත්තක්ෂණේ අපි මේ දුකක් කියලා දරනවා නම් ඒ දුක කලින් හදලා තිබිලා අපිට දෙන එකක් නෙවෙයි ඒ මොහොතේ පැන නගින දෙයක්. ඊගා මොහොතේ තියෙනවා නම් ඒක ඊගා මොහොතේ පැන නගින දෙයක් හේතුඵල සහිතව නැතුව මේ දිකට පවතින දුකක් නෑ ඒ දුක අනිවාර්යයෙන්ම අනිත්‍යත්වයට ලක් වෙන දෙයක්. වෙනස් වෙන බවට ලක් වෙන දෙයක් කියන එකයි මේ මේ තර්ක ක්‍රමයේ හේතුඵල ධර්ම ක්‍රමයෙන් පෙන්ලා දෙන්න හදන. ඉතින් මේක ඉස්සල්ලාම මේ අවබෝධ කරගත්තට පස්සේ ඇත්තටම සරුවචන් වහන්සේගේ ජීවන චරිතය සම්බන්ධ කරොත් අපි සරුවචනන්ගේ ප්‍රධාන ප්‍රථම උදාන පාඨයේ වශයෙන් සඳහන් කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිපිසං කියන ගාථාවයි. නමුත් උදාන පාළිය කියලා පොතක් තියෙනවා කුද්දකනිකායේ ඒකේ ඒ ගාතාව නැහැ. එතන ඉඳලා තියෙන ગાථා තමයි සඳහන් වෙන්නේ ඒ ગાතාවල තියෙන පරිසම්පාදය තමයි. ඒ උදාන ඒ උදාන ગાතාවට අර්ථ කතා සපෙන්නේ මේක අමතර තොරතුරක්. නමුත් කියනවා ඇයි ඒ සරුවචනච ඉස්සල්ලාම උදාන අනපු අනේක ಜಾති සංසාරන උදාන පාරිතාවේ නැති කියලා ඒක වචනේට නැగిලා නෑ උන්වහන්සේගේ හිතට විතරයි ඇවිල්ලා තියෙන්නේ කවුරුත් අහන්න ඉඳලා නෑ. නමුත් ඊට පස්සේ කියන මේ උදාන පාළි ගාථාවල් තව කෙනෙක් සාක්ෂි කරගෙන ඇහිච්ච නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට ඒවා සංග්‍රහවත් නගන්න පුළුවන් වුණා. ඒකදී සර්වඥාන්සේ නිතර නිතර මේ උදාන පාළියේ දක්වන එකක් තමයි මේ යදා හවේ පාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ධායනෝ බ්‍රාහ්මනස්ස අතස්ස කාංකා වපයන්ති සබ්බා යතෝ පජානාති සහේතු ධම්මාති. උන්වහන්සේට වැටහුනේ මේ තමන් අවබෝධ කරපු සර්වඥතා ඥාණය යදා හවේ පව යදා හවේ පාතු භවಂತಿ ධම්මා. ඉතින් මේ කවදා හෝ යට ගිහිලා තිබුණ මේ ධර්මය පහළ වෙනවනම් ප්‍රකාශ වෙනවනම් යදා හවේ පාතු භවන්ද ප්‍රාතුර්භූත කියලා කියන්නේ පහළ වෙනවයි කියන එක. මේ මේ ධර්මය බුදුහාමුදුරෝ දක්වන නිසා පහළ වෙච්ච එකක් නෙවෙයි. බුදුහාමුදුරෝ මේ ලෝකේ ධර්ම දේශනා කරත් නැතත් පුදු උනත් නැතත් ලෝකේ සිදුවෙන්නේ හේතුඵල ධර්ම තමයි. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපේ තියෙන මේ මම මාගේ කියා ගන්න නිසා අපි නිතරම හේතුඵල දකින්න වෙනුවට ඒකට වෙනමම මේ ආයතනයක් හෝ නියෝජිතයෙක්පත් කරන්න හදනවා මේ දුක ඇති කිරුවේ අසවලා නැත්නම් මේ දුකාවේ අහවල් තැනින් කියලා. ඒව හැම වෙලාවෙදීම පරිබාහිර දේවල්. නමුත් මේ හේතුඵල ධර්මයෙන් පෙන්නනවා අනිවාර්යයෙන්ම අන්තර්ගතයක් Tamanටම Tamanගේ විශේෂේෂ්ඨය ඇතුළත එකක් එතන එතන පය නගින එක. ඉතින් සර්වඥාන්ත කියනවා කවදා හෝ යම් කිසි කෙනෙකුට මේ දුක කියන එක බාහිරින් එන එකක් නෙමෙයි ඇතුළෙන්ම හටගන්න එකක් කියන මේ ධර්මතාවයේ වැටහුනොත් ඒ වැටෙන්නේ ආතාපිනෝ ජහයනෝ බ්‍රහ්මනස්ස. ඒක වැටෙන්නේ නිකම්ම නිකං බත් කාලා බුදියාගෙන ඉන්න කෙනෙකුට නෙමෙයි. හුඳ ආතාප වීර්යයක් ඇතුව අමාරුවෙන් නමුත් අකමැත්තෙන් නමුත් පුදුමාකාර දන් දීලා ඒ දාන චේතනාව ඇති කරගත්ත ඒ වගේම අපහසුයෙන් නමුත් සිල් රකින්න සීල ශික්ෂාව රකින්න ධාන වඩලා සමාධිය ඇති කරගත්ත ප්‍රඥාව සඳහා කිලෝ රත්නතු වේස කරන ආතාපේ නම් වූ තපස ඇති කෙනෙකුටයි ඡායෙන්දෝ ඒකෙන් ආට කෙලෙස් දැවීමේ ශක්තිය මේ හිත අන්ධ කරන හිත මුවා කරන කෙලෙස් තැවීම තියෙන්න ඕනේ. ආ බ්‍රාහ්මනස්ස කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. බහිත තාපෝති බ්‍රාහ්මනෝ කියන විස්තරය අනුව බහිත පාපෝ. ඒ පුද්ගලයා සම්පූර්ණ පාපයෙන් වෙන් වෙලා ඉන්න ඕනේ. අන්න එහෙම කෙනෙකුට බුද්ධ දේශනාව අනුව සම්‍යක් දෘෂ්ටි අනුව අන්ත දෙක අතහැරීම අනුව දවසක වැටහුනොත් මේ සියලුම දුකට හේතුව බාහිර එකක් නෙවෙයි ඇතුළතමයි මේ දුකටම සම්පූර්ණ හේතුව මේ චිත්තක්ෂණයමයි අතීත අනාගත දේවල් ඔක්කොම ඒකට අනිමාර්ථය මිස හේතුඵලයේ අනුව බලන කෙනාට පේනවා දුක පහළ වෙන්නේ මෙතනමයි ඒක ඒ තමන්ගේ විශේෂයේ ඇතුළේ තියෙන කියලා. අන්නේ විදිහට මේ තපස් රකින්න හොඳ වීර්යවන්ත බ්‍රාහ්මණයෙකුට කෙලස් තවන් ලද කෙනෙකුට වැටුනොත් අතස්ස කාංකාව අපයන්ති සබ්බා සංසාරේ පුරාවට ගෙනාවු සැක සංකාවල් දුර වෙනවා මේ දුක ඇති කරේ කෙනෙක්ද ආයතනයක්ද එනත සතර බලතරි දෙවියන් වහන්සේද කියන සැක සංකා සියල්ලම දුරවන් වෙන්න පටන් ගන්නවා. අර තේරෙන්න පටන් ගන්නවා මේ දුක නැති කිරීමට බාහිර කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ. කරලා නැති වෙනවා නම් දුකක් ඒක නිකන් හුදු මායාවක් විතරයි. ඒක මේ తాවකාලිකව අයින් කිරීමක් විතරයි. නියමාකාරයෙන් දුක නැති කරන්න නම් වර්තමානයේ හිත ගන්න ඕනේ. ඒ වගේම පරිබාහිර කිසිම කෙනෙක් ගැන විශ්වාස කරන්න බෑ. තමන්මයි මේ උපාදානස්කන්ධය ඇති කරගන්නේ. ඒ උපාදානස්කන්ධ අල්ලා ගැනීම තමයි මේ දුකට හේතුව කියලා තේරුම් ගත්තොත් ඒ පුද්ගලයාගේ හිත කවදාකවත් සැක නෝපදනා తත්‍ර විචිකිච්ඡාව නෝපදනා తත්‍රපත් වෙනවා යතෝ පජානාති සහේතු ධම්මාතිය තේරුම් අර ගන්නවා මේ ධර්ම සෑම දෙයක්ම ලෝකේ පහළ වෙන්නේ හේතුවක් සහිතව කියලා. ඒක නිසා අපි අද ආගම තුලින් නැත්නම් බුද්ධ ආගම වගේ ධර්මයක් තුලින් උගන්වන දේවල් වලට අපි ධර්ම කියන වචනේ පාවිච්චි කරනවා. අනිකුත් විශේෂේස්තවල තියෙන අනිකුත් ශිල්පීය ක්‍රම වලට අපි දැනුම කියලා පාවිච්චි කරනවා. ඉතින් මේ ධර්ම අනි ගෙනියලා ගෙනියලා ගෙනියලා අන්තිමටම කුළු ගැන්වෙන්නේ ධර්ම ඔක්කොම මුදුන්පත් වෙන්නේ මේ සියල්ල සිදු වෙන්නේ හේතුඵල අනුවයි කියන අවසාන කොටට තමයි. ඒකයි <clears throat> සාරිපුත්‍ර සාංශේ නිදර්ශනය දීලා තියෙන්නේ හත්තිපදෝපමාව ලෝකයේ ගොඩපිම ජීවත් වෙන සෑම සතෙකුගේම පාද සටහන ඇතාගේ පාද සටහනේ දක්වන්න පුළුවන් වගේ සරුවචනාංශයේ දේශනා කරපු සේරම ධර්ම චතුරාර්ය සත්‍යයට නම් ගන්න පුළුවන්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් අවබෝධ කළ යුතු කොටස වෙන්නේ දුක්ඛ සත්‍යයයි, සමුදය සත්‍යයයි. ඒක අවබෝධ කෙරුවා වෙන්නේ දුක්ඛ සත්‍ය කියන එක පංච උපාදානස්කන්ධයයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ හේතුඵල ධර්මයක්. එතන එතන පහළ වෙන දෙයක්. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ එතන එතන පහළ වෙන දෙයක් බව දන්නවනම් එහෙම නැත්නම් හේතුඵල ධර්මයක් බව දන්නවනම් ඒක ඒ මොහොතේම යම් ප්‍රමාණයකට වැටහුණා නම් ඒ පුද්ගලයාට ධර්ම අවබෝධය සිද්ධ වෙනවා කියන එක සටහන් වෙනවා. ඒ නිසා මේ සංසිද්ධිය මොකද්ද? මේ හේතුඵල ධර්ම වැටහෙනවා කියන සංසිද්ධිය සාමාන්‍ය පන්ති කාමරයක හෝ කවුරු කීන්දයක් අහගෙන ඉඳලා හෝ නැත්නම් හදාරලා හෝ ගන්න බෑ. යම් තැනක වැටුණා නම් ඒ වැටහීමත් එක්කම ඒ පුද්ගලයා පෘථග්ජන භූමිය අධාරලා ආර්ය භූමියේ පතිත වෙනවා. එහෙම වෙනසක් නොකර මේ සහේතු ධම්ම භාවය පටිච්ච සමුප්පන්න භාවය පූර්ණ ආબોධයක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනකදී යම් කෙනෙකුට ඒ පටිච්ච සමුප්පාදය සම්පූර්ණ වැටහීම සිදුවීම තමයි අපි සාමාන්‍යයෙන් දැනට පවතින වචන විවහාර හැටියට බලනකොට පළවෙනි මාර්ග ඥානය කියලා කියන්නේ. ඒක නිසා අටුවාචාරින් වහන්සේලා පසුව මෙවුවා සංග්‍රහ කරනකොට සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට මේ සැඟවී තියෙන මේ හේතුඵල ධර්මය මතු කරගන්න නම් ඒකට අපි කියන්නේ නිසා හට ගැනීම කියන වචන තමයි කිට්ටු වෙන්නම යන්න හදලා තියෙන වචනේ ඒක හදලා තියෙන්නේ හේපිරිකදේ ඥානසිය ස්වාමීන් වහන්සේ යමක් නිසා හට ගන්නවා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥානය හට ගන්නවා කියන නිසා හට ගැනීම තමයි තියෙන්නේ. නමුත් ඒක පාලියෙන් සඳහන් කරනවා පටිච්ච සමුප්පාදේ කියලා. යමක ආධාරයෙන් හට ගන්නා ලද. එහෙම නැත්නම් ඉදප්පච්චේතාවය කියලා කියනවා. එහෙම නැත්නම් හේතු බල ධර්ම කියලා අපි සිංහලෙන් කිව්වට ඒක අර නිසා හට ගැනීම වගේ අපිට එච්චර ඇඟට තේරෙන්නේ සහේතු ධර්ම කියන එකත් සිංහල පාළි දෙකේම සඳහන් කරනවා ඒ නිසා මේකට විවිධ මත විවිධ අදහස් ඉදිරිපත් කරනවා සාමාන්‍යයෙන් සම්ප්‍රදාන කුල බෞද්ධයා මේ පටිච්චසමුපාදයට බොහෝම කරු කරනවා කොච්චර කරු කරනවද කියනවනම් බුද්ධ දේශනාව පිටු කරොත් ඒ පිටු කරන දේශනාව පටිච්චසමුපාදය තමයි කියන මට්ටමට යනකම් සමහරව අදහනවා. බුදුරජාණන් දේශනාවේ හර පද්ධතිය සාරේ පටිච්චසමුපාදය කියන තරමට අදහනවා. නමුත් ඒක බොහොම ගැඹුරු දෙයක්. ඒ ගැඹුර තමයි අපි මේ භාවනා කරනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අවබෝධ කරන්නේ. අන්නේ අවබෝධ කිරීම කියලා පැමිණෙන්නේ මුතුන්පත් පන්නේ ඒ පුද්ගලයා සීක භූමියේ පතිත කරවීමෙමයි. එහෙම නැතුව මේ මේ පෘථග්ජන භූමියේ ලෞකික භූමියේ ඉඳගෙන මට පරිසම්පාදේ ආબોධනයි කියලා කියනවනම් ඒක ඒකාන්තයෙන්ම තර්ක විරෝධී වෙන්න බෑ. පළවෙනිම ධර්ම දේශනාව අපි අරගත්තොත් සරුවචන්නාංශගේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කොච්චර දුර ගිහිල්ලාද ඒ පස්වග මහණුන් හමු වෙලා ඒ අත්ෝ කීකරු කරගෙන, දප්නේ දමාගෙන, দমনය කරගෙන ධර්ම දේශනා කරාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ඉස්සල්ලාම යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියලා යම් කිසි දෙයක හේතුඵල හේතුව හට ගැනීම දැක්කා නම් දැක්කා ඒක සම්පූර්ණ නිරෝධ වුණා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අඤ්‍ය භාව ප්‍රකාශ කරනවා කියලා මේ කියන්නේ ප්‍රකාශ කරන්නේ මම හේතුඵල දැක්කයි කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කොණ්ඩඤ්ඤෝ උඹ ඥානවන්තෙක් වාඩපත් වුණා ඥානවන්තෙක් වාඩපත් වුණා කියලා කියන්නේ මාර්ග ඥාන සාක්ෂාත් කරයි කියන්නේ. ඒ නිසා අටුවාචාරින් වහන්සලා සඳහන් කරනවා යම් කෙනෙකුට මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අයිතිවාසිකමක් කතා කරන්නේ. මම දන්නවයි කියලා කියන්න නම් එයාට මූලික ලක්ෂණ හතරක් අටුවා විස්තර කරන්නේ මේ වගේ කරුණු ගොනු කිරීමෙන් තමයි ලකුණු හතරක් තියෙන්න ඕන කියලා පුබ්බූප නිස්සය කියන විදිහට පෙර කරන ලද උපනිෂ්ඨේ සම්පatti තියෙන්න ඕන. අපි කියන්නේ පින තියෙන්න ඕන. නැත්නම් පාරමිතා තියෙන්න ඕන. ඒක මේ එක චිත්තක්ෂණයක වහා ඇති වෙන දෙයක් නෙමෙයි පෙරගෙන ලද විශාල කුසල ජව රාශියක් නිසායි සිද්ධ වෙන්නේ. ඒ වගේම චිත්ත වාද කියන විදිහට බුද්ධ ධම්ම සංඝ කියන කල්යාණ මිත්‍රන්ගේ ඇසුර නිතරම ගැවසෙන්න තියෙන්න ඕන. එහෙම නොගැවසුනොත් අර ගෙනෙන ලද කුසලෙවත් නැගී හිටින්නේ නැහැ. Tamange ඒ හේතු ධර්ම පින ඉස්මතු වෙන්නේ නැහැ. ඒ නිසා යාට අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය එහෙම නැත්නම් මේ ධර්මය අවබෝධ කරා වූ ධර්මය නැත්නම් අවබෝධ කරගන්නන් විසින් දේශනා කරන්නා වූ එහෙනම් ඒ සඳහා පෙළඹෙන්නා වූ පිරිසක් එක්ක නිතර ගැවසීගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ එහෙම නැතුව තනියම මේක අවබෝධ කරගන්න බෑ. තුන්වෙනි එක සඳහන් කරලා තියෙනවා බහුසුත භාවයේ තියෙනවා. මේ තේරිලා ඒ තේරිච්ච බව හරි කාටද කියන්නේ. නැත්තම් තේරිච්ච දේ තව කෙනෙකුට කියලා දෙන්න හරි භෞසුත භාවයේ තියෙන්න ඕනේ. මොකද ඒ අවබෝධ වෙන එක එකක්. ඒක තව කෙනෙක් එක්ක sannivedanaya කරනවායි කියනකොට තව කෙනෙකුට කියනවායි කියනකොට ඒ සඳහා ව්‍යාකරණ ක්‍රමය භාෂා හැසිරීමේ ශක්තිය ඒ බහුසුත භව තියෙන නැත්නම් වෙන විදිහකට කියනවා නම් මේ පටිච්චසමුප්පාද ධර්ම භාවනා කරන්න ගිහිල්ලා සතිය පිහිටවොත් ආ ඉඳලා පටන් ගන්නවා. නමුත් මේ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ? මේක කොහොමද මේ පොතේ සඳහන් කරලා තියෙන කියලාක දන්නේ නැත්නම් අපිට ඒවා පිළිබඳ ගොනුවක් හෝ ඒවා පිළිබඳව අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා ටික ටික ටික ටික මේ භාවනා ඥානත් එක්ක මේ භෞසුත ඥාන වැඩෙන්න වැඩෙන්න තේරෙනවා. අපි තුල මේක සිද්ධ වුණත් එනතම මේ සාමාන්‍ය කෙලස් බරිත පුද්ගලයෙක්ගෙන් පටන් ගත්ත මේ චර්ිතය තුල සිද්ධ වුණත් මේක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයක් බව. මේක සිද්ධ වෙන්නේ මම මාගේ කියාගන්න මම හැදුවට මෙතන වෙන්නේ චිත්ත නියාමයක්. ඒ චිත්ත නියාමයේ බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා. අපි කරේ අනුකම්පාවෙන් මේ මහරහතන් වහන්සේලා පොත්වල ලියලා මේ අවුරුදු 2500ක් ගිහිලා තර ඉස්තාමත්ම ගැඹුරු දේවල් වචනේට හරවලා තියෙනවා. ඒ වචන ඇහෙනකොට තේරෙනවා පුදුමාකාර ශක්තියක් මේකේ තියෙන්නේ. මේ වගේ මේ වෙන গুপ্ত බලයක් නැහැ. සත්‍ය පමණයි තියෙන්නේ කියලා. ඉතින් මේ මෑතකදී අපි දන්නවා කවුරුත් මේ වගේ පිළිස් දන්නවා නවීන විද්‍යාත්මක සොයා ගැනීම එක්ක ආගම ගලපනකොට ඒකත් තව ටිකක් විස්තර කරනවා නම් නවීන විද්‍යාව කියලා කියන තන්නේ ක්‍රම රූප ධර්ම මත රැඳ පරිචිත දෙයක්. ඒක මූලික ප්‍රතිපදාවක ඉඳලා ජීවුණුනේ චිත්ත ධර්ම හෝ රූප නාම ධර්ම හෝ গুপ্ত ධර්ම බැහැර කිරීම විද්‍යාවේ මූලික ලක්ෂණයක්. ඒක විනිශ්චය. ඒක නිසා ඒක දිනු කරන දිනු කරන යනකොට අද ඒක තේරුම් ගන්න තියෙනවා මේ හිත ගැන නොසලකා නාම ධර්ම ගැන නොසලකා විද්‍යාවට මේක එහාට යන්න බෑ. කෙරෙන්නේ නාස්තියක් විතරයි කියලා. ඒ නිසා යත්තන්ද හිද්ද වෙලා කියනවා මේක නාම ධර්ම දිහාට හිත දිහාට ගුප්ත ධර්ම දිහාට සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරනකොට පැහැදිලිම තොරතුරු මාධ්‍ය හම් වෙන්නේ බුද්ධ ආගමේ. අනිත් ආගම් වල නැහැ. ඒක පැහැදිලි වෙච්ච නිසා තමයි ඒ ආතසි ක්ලාක් වගේ කෙනෙක් ඉස්සර කෙරුවේ. තව අවුරුදු 50ක් මේ විදිහට විද්‍යාව දුවලා ගියොත් ඒ විද්‍යාවට එක නැගී හිටින්න පුළුවන්. අනන්‍යතාවය ඔප්පු කර ගන්න පුළුවන් එකම ආගම වෙන්නේ බුද්ධ ආගමයි කියලා. උන්දට වැරදිලා හැබැයි. ඒ මොකද බුද්ධ ධර්ම මුක්කු ගන්න කවුරක්වත් ඕනේ නැහැ. විද්‍යාවට ඕන නම් බුද්ධ ධර්මයේ තරණ යන්න පුළුවන් බුද්ධ ධර්ම කවදාකවත් කාටවත් ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. ඒ නිසා කෙසේ නමුත් මේ ප්‍රශ්නේ සම්මන්ත්‍රණ වලදී නඟලා තියෙනවා අනෙකුත් සෑම ආගමක්ම අදහන කෙනෙක් තම තමන්ගේ ආගම් කර්තෘවරය ਸਰව බලධාරී ਸਰවඥයි ਸਰව ව්‍යාපී කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් එයා ਸਰව ව්‍යාපී ਸਰව බලධාරී සරුවඥ වූ කෙනෙක්ගේ නියෝජිතෙක් අපෝස්තල් කෙනෙක් කියලා කියනවා නම් ඇයි ඔබ වහන්සේ ඔබතුමන්ලාගේ සාධාරණ බලධාරී දෙවියන් වහන්සේ නැත්නම් ඔබතුමන්ලාගේ මේ දෙවියන් වහන්සේ ගනුදෙනු කරපු ඒ පූජක පිරිස මේ වගේ ගැඹුරු පෙන්වෙන්නේ නැති කියලා. ඉතින් අහනකොට දීලා තියෙන උත්තරේ මෙහෙමයි ඒක අපි කාටවත් මේ ආගමකට hina වෙන්න ගන්නව නෙවෙයි. මේ අපිට හම්බෙච්ච දෙයක වටිනාකම තේරුම් ගන්න. ඒත් කියලා තියෙනවා ඇත්තටම ඒ දෙවියන් වහන්සේගේ පණිවිඩය අරගෙන කියලා තියෙනවා. නමුත් අහන කට්ටිය මේක මේ වටිනාකම දන්නේ නැති නිසා මතක තියාගන්නේ අමතක කරලා කියනවා. ඒ කට්ටිය මතක තියලා තියෙන්නේ කැමට බීමට සුදුසු ටික විතරයි. අර ගැඹුරු නිබ්බාන පරිසංයුක්ත කොටස් ශුන්‍යතා පරිසංයුක්ත කොටස් අමතක කෙරුවා. ඒ නිසා අපිට ඒක ඇවිල්ලා නැහැ නැත්තම් කියලා තියෙනවා මතක තියාගන්න නැහැ කියලා. මොකද අපේ ඉතිහාසය බලනකොට සර්වඥාන්සේ මේ ධර්ම දේශනා කරනකොට සමාධි පුතක් යනවා තමයි ඇහුවේ. නමුත් ඒ අත්ව ඒ අනුව සීක භූමියේ පතිත වුණා, සෝවාන් සකදාගාමී වුණා. ඊට පස්සේ ඒ අත්ව දන්නවා මේ බුදුචාන්හන්සේ 84000 ධර්මස්කන්ධය දේශනා කරාට ඒකේ හරය, ඒකේ මදය ඇටසැකිල්ල නම් මේ හේතුඵල ධර්මයයි. ශූන්‍යතා ධර්මයයි. නිබ්බාන පරිසංවිත ධර්මයයි. ඉතින් ඒක කිසිසේත්ම පැහැර නොහැර දිගට ගෙනාපු නිසා අද දක්වාම තියෙනවා. හැබැයි ඉතින් කනගාටුවට වගේ කියන්න තියෙන්නේ අද ඒව අහන්න කවුරක්වත් නැහැ. අද ඔක්කොටම වුණා තියෙන ජාතක කතාවලුයි, දාන කතාවලුයි ඒව අහලා නතර වෙනවා. අර ගැඹුරු බණක් කියනවට කියනවා අපිට තේරෙන්නේ නැහැ. ඕක සමාන කියලා පැත්තකට දානවා. නමුත් අර විද්‍යාවෙන් අවශ්‍යකන අවශ්‍යකන යනකොට ඒ ගැඹුරු ධර්ම වලින් නව විද්‍යානුකූල නිෂ්පාදන වලට අර්ථ සපයනකොට තමයි තේරෙන්නේ අපි මේ රැකගෙන ඇවිල්ලා තියෙන නැත්නම් අපේ සංස්කෘතික උරුමයක් වෙන මේ ධර්මයේ බුද්ධමාකාර ගැඹුරක් තියෙනවා කිසිම වසංග පොදයක් නැහැ ඕනම දෙයකට අදාළ උත්තරේ තියෙනවා මේකක් අපි මේ අරගෙන යන්නේ බුද්ධ ආගම කියලා ඒක නිසා අන්ධකාරයේ මල් වට්ටියක් අතින් අත පාස් කරනවා වගේ අපිට තේරෙන දන්න ටික විතරක් කෙරුවට අපේ තුල හැබෑ වෙනසක් වෙන්නේ ඒ දන්න දේ හොඳයි. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හොඳට වඩා හොඳ යමක් තියෙනවා. හැබැයි අත්හැරලා බලන්න ඕනේ. දීසිරත් පහසුරත් කම්මැලිකමටත් බැලුවොත් ඔය හොඳ වුණාම දැයි කියලා යනවා. නමුත් මේ වගේ පාසු මේ හේතුඵල ධර්මයක් බලන්න නම් නිබ්බාන පරිසංයුක්ත පැත්තකට මූල ධර්ම පැත්තට සම්බන්ධ වෙන්න නම් එහෙම නැත්නම් තර්ක ඥානෙවත් ලඟ වෙන්න නම් අපිට මේ හොඳ නරක දෙක තේරුම් ගන්න මට්ටමින් අතර නොවි වඩා හොඳ දිහාට යනකොට හොඳට තේරෙනවා මේ ධර්මය නැත්නම් සරුවචනාංශ විසින් දේශනා කරන ලද්දම ධර්මය ස්වක්ඛාතයි මුලැමැදාග මංගලයි මූල කල්යනායි ආදි කල්යනායි මජ්ජේ කල්යනායි පරියෝසాన කල්යනායි ඒක ස්වක්ඛාතයි ඒක ඒක විසින්ම ප්‍රකාශ කරනවා. ඒක කාටවත් අයිති දෙයක් නෙමෙයි. මේ ධර්මතාවයක්. සුවක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ. ඒක ඕනම කෙනෙකුට අස්පනා අපිට දකින්න පුළුවන්. සාන්දෘෂ්ටිකයි. ඊයේ දකපු නිසා අද නෑ කියලා අපි විතරයි දකින්නේ පස්සේ කතිය දකින්න බෑ කියලා දෙයක් නැහැ. අපි කොච්චර මේ සාන්දෘෂ්ටික වාදය වලලලා තියනවද කියනවනම් ලංකාවේ නැත්නම් ලෝකයේ තියෙන තේරවාදී රටවල් වලින් ලංකාවේ විතරක් අපාහාර පුරුද්දක් තියාගෙන ඉඳලා තියෙනවා දැන්ටත් තියෙනවා අන්තිම රහතන් වහන්සේ මලිය දේව මහරහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ මලිය රහතන් වහන්සේලාගේ මිනි පෙට්ටියට ඇන ගහලා වලලා ඉවරයි. දැන් රහතන් වහන්සේලා නැහැ කියලා ප්‍රසිද්ධිය ප්‍රකටි කරන්නේ එකම රට තේරවාද රටවල් වලින් අපේ බුද්ධ අපේ ශ්‍රී ලංකාව. එහෙම නැත්නම් මේ ධර්මද්වීපේ. ඉතින් ඒක අර බර්ල් බුද්දිසම් කියන පොතේ එකනා බොහෝම උපහාසාත්මකව ලියලා තියෙනවා. ධර්මද්වීපය කියලා මේගොල්ල ලෝකෙට බුද්ධහම කියන්නේ කියාට මේගොල්ලම ජාතික සංස්කෘතියක් වශයෙන් පිළිගන්නවා ආය රහතන් වහන්සේලා නැහැ කියලා. ඒකට සාන්දෘෂ්ටික ගතිය අපි බහැරලා. ඒ නිසා කියනවා කරන්නත් බෑ කෙරුවට ප්‍රතිඵලත් නැහැ. ඒක නිසා අපි සාමාන්‍ය හොඳ වෙලා නතර වෙමු කියලා. නමුත් මේ වගේ හේතුඵල ධර්මයකට යනකොට තේරෙනවා ඒක අපිට බැරි වුණාට ධර්මයේ ඒ තියෙන ගැම්ම සජීවීකම අපේ කම්මැලිකමින් වහන්න බෑ. ඒක ඇත්තටම අපරාධයක්. ඒ සාන්දෘෂ්ටික දේවත් දන්නේත් නැතුව ඒව ගැන ප්‍රකාශ කරන එක. අකාලිකයි කියලා කියනවා මෙතන සර්වඥාන්සේ කියපු තාලෙට මේ හේතුඵල ධර්මයේ තේරුම් ගත්තා නම් ඒ මනුස්සයාට පුත්තජන භූමියේ ඉඳ හම් වෙන්නේ නැහැ. අකාලිකවම වහාම තේරුම් ගැනීමත් එක්කම අනිවාර්යයෙන්ම ගිහිලා ඒ සීක භූමියේ තමයි තැන්පත් වෙන්නේ. ඒ නිසා ඒ අතර කාලයක් නැහැ. අපි එතකන් මේ බණ භාවනා කරන කාලේ ඒක ආංශික වශයෙන් කොටස් වශයෙන් අවබෝධ කරමින් කරමින් ගිහිල්ලා යම් වෙලාවක හේතුඵල ධර්මේ නැත්නම් ධර්මයේ දැක්කන ඒ මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියන විදිහට ධර්ම ඇහැ ධර්ම චක්ෂුෂේ පහළ වුණයි කියලා කියන්නේ සීක භූමියට යනවා. ඒහි පස්සේකයි මේක ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ ඇවිල්ලා බලන්න කියලා පෙන්වන්න පුළුවන්. ඒක බුද්ධ බුද්ධියට සින්න වෙච්ච දෙයක්වත් බුදලයට සින්න වෙච්ච දෙයක්වත් නැහැ. හරියට කරගෙන ගියොත් මේ පොඩි වැඩක් ආනාපානෙ වගේ දෙයක සතිය පිහිටීම වගේ පොඩි වැඩක් කරන ගියොත් මේකේ තියෙන මේ ශක්්‍යතාවය අත්තදා බැලිය හැකි ශක්තිය හොඳට පෙන්වන්න පුළුවන්. එහි පස්සිකයි. ඕපනයිකයි ඕපනයිකයි කියන පදේ හරීම ලස්සනයි. ඒ මොකද හේතුව බිඳුවෙන් පටන් අරගෙන ඉස්සරහට යනකොට 1 2 3 4 විදියට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඉහළ වූත් ගැඹුරු වූත් ආර්ය වූත් තත්ත්වයට ධර්මය විසින්ම තල්ලු කරන ගතියක් ධර්මයේ තියෙනවා. උපනායනය කියලා එකට කියන්නේ තව දෙයකට තුඩු දීලා තමයි කරන්නේ. මේක කියලා දෙන්න පුළුවන්නේ වැරදි නිදර්ශනයකින්. උපමාවක් වශයෙන් කියනවා නම් අපි බැලුවොත් යම් කෙනෙක් මේ දුම්බීමේ අබ්බැහියකට යන හැටි. එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට අබ්බැහියකට යන හැටි. එහෙම නැත්නම් දේශපාලනය කරන්න ගිහිලා දේශපාලන අතින් කෙලසීමකට ලක් වෙන හැටි බලනකොට මේ මාස දේශපාලනයේ ශේෂ්ඨ කරනොත් ඇත්තම අවංකයි සමානලාට. එහෙම නැත්නම් මේ දුම්බීම වගේ වැරදි පුරුද්දක් පටන් ගන්න කෙනා පටන් ගන්නකොට එම කිසියම් හැඟීමක්වත් නැහැ පුරුද්ද ගැන. ඒක ටික ටික කරගෙන යනකොට යනකොට යනකොට යනකොට පුදුම අබ්බැහියකට ඇවිල්ලා ගොඩ ගන්න බැරි තරමට දැක දැක දන දන අමාරු වෙන තරමට හැබැයිගත වෙනවා වගේ ධර්මයේ පටන් ගන්නකොට අපිට ඔය නිබ්බාන සාත්‍යංගිත කතා එහෙම නැත්නම් ශූන්‍යතා පරිසංගිත කතා තේරෙන්නේ නැහැ. අපි පටන් ගන්නෙ දන්න තැනින්. කරගෙන කරන යනකොට අර නරක පුරුද්දකට ඇබ්බැහි වෙනවා වගේම ධර්මයේ කරගෙන යනකොටත් බුද්ධුම විදියට ඒ උඩා වඩා උසස් ධර්ම කොටස්, කල්යාණ මිත්‍රයෝ සුතුසු තැන් එන්නේ ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා ධර්මයේමත් තියෙනවා ඒ අනුව ගෙනියන ගතියක් අන්තිමට වන්නකොට ඒ ධර්මයේ වැඩ කරන අය එකට එකටම එකතු වෙලා ඉස්සරහට تعلق කරන ගතියක් තියෙනවා. අධර්මයක් කරන කරන කට්ටිය පැත්තට අදගෙන යනවා. ධර්මයක් කරන කරන පැත්තට ඒ පැත්තට අදගෙන යනවා. ඒ නිසා මේ උපනායන ගතිය පොතකින් අල්ලන්න බෑ. කරන්න තියෙන දේ තමන්ගේ ශක්ති ප්‍රමාණය යෙදෙන්න ඕන. දාන කටයුතු, සීල කටයුතු, භාවනා කටයුතු වශයෙන්. එතකොට කරනකොට තේිනවා අපි දන්නේ නැති වුණාට ධර්මයේ ලෝකේ තියෙනවා. පුතා දන්නේ නැහැ හඳ ඇති කාලෙට වනන්තරේ හරි වැඩ කෙරෙති. බෝසත්තුරු බණ කතා කියද්දී වන දෙවක නොයේ වාලියති කියලා පුංචි සංගණ කතා තියෙනවා. අන්න වගේ බලනකොට අපි මේකේ වල වල බත් කකා හිටියට අනාන්තරවල හොඳ හොඳ වැඩ වෙනවා. ඉතින් අපි ගිහිල්ලා බැලුවේ නැත්නම් අපි දන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේ බුද්ධ ආගම පෙරේලා රාතන් වහන්සලා නැහැ নানা ආකාර පත්‍ර පුරවන දේවල් තියෙනවා. නමුත් වැඩ කරන තැනකට ගිහිල්ලා බැලුවොත් කිසිම අඩුපාඩුවක් නැහැ. අඩුපාඩුකම් ඇති. සරුවචනාංශ ඉන්න කාලේ වගේම ජේතවනාරාමේ වගේම නැති වුණාට නමුත් අපි හොයලා බැලුවොත් හොස්තෝබලා වැඩේ යනවා. ඒ උපනායන ගතිය දකින්නකොට තේරෙනවා අපි මේ ඉපදිලා තියෙන යුගේ අපි මේ ඉපදලා තියෙන සංදිස්ථානේ ඉතාමත්ම තාර්කිකයි නෑ ඉතාමත්ම තීරණාත්මකයි හරිම වැදගත්. මොකද පසුගිය අවුරුදු 20 30 පුදුම විදිහට මේ ධර්මයේ දිගේ ඉදිරියට ගියා. ඒත් ඇස්සතියක් ගන්න පමණ අනික් අත්ව වදන්නේ නෑ. ඕ ඒ නිසා ඕපනායකයි ඒහි පස්සික ඕපනායකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. ඥානවන්තයන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් විදී යුක්තයි. ඒ කියන්නේ අර දාන කතාවේදී සීල් රකින්නකොට ඒව එච්චරම ප්‍රත්‍යක්ෂයට ගැලපෙන්නේ නැහැ. මොකද දානයක් දුන්නාට ඒක ප්‍රත්‍යක්ෂ කරන්න දාන කුසල් ලැබෙන්න ලබනාත්මනකම් ඉන්න ඕනේ. සීල් දැක්කත් හුඟක් වෙලාවට ඒක ප්‍රත්‍යක්ෂ කරන් ටිකක් කල් යන ගතියක් වගේ පේනවා. නමුත් බණ භාවනාවට යනකොට එතන එතනම ලැබෙනකොට ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒක නිසා මේ බෞසුත භාවයේ තියෙන එක මේ පටිච්චසමුප්පාද ධර්මයට සෑහෙන්න අත් උදව් වෙනවා. ඉතින් ඒ නිසා අපි බණ භාවනා කරන්න ඕනේ. බණ භාවනා කරලා ඒ ආනාපාන සතිය වගේ කරනකොට ඒක පටන් ගන්නකොට සමතෙන් පටන් ගත්තත් ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට විපස්සනාවට වැටෙන්න පුළුවන්. නැත්නම් කෙලින්ම විපස්සනාවේ පටන් ගන්න පුළුවන් කියලා විවිධාකාර ඇතුල්වීමේ දොරටු පේන්න පටන් ගන්නවා. ඉතින් ඒවා වැටෙනකොට වැටෙනකොට ධර්මයේ උදව් කෙරුවොත් අන්න අපි මේ ප්‍රයත්නයේ අවධානයේ සඳහන් වෙලා තියෙන්නේ මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම තමයි. ඉතින් මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීමේදී සරුවචන් වහන්සේ විශේෂයෙන් මම අර කියපු උදාන පාළි කතාවේදී උන්වහන්සේ ඒක පටිච්චසමුප්පාදයේ සාරය හරපද්ධතිය විතර කරන්නේ අස්මින් ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස් උප්පාදා ඉදං නිෂ්පත්ති උප්පජ්ජති. මෙය ඇති කල්ලි මෙය වන්නේය. මෙය නැති කල්ලි මෙය නොවන්නේය. මෙය නිරුද්ධ වෙන කල්ලි මේ නිරුද්ධ වන්නේ බොහෝම සරල ක්‍රමයකට විස්තර කරන්නේ. මේක ඇත වෙනකොට මේක තියෙනවා. මේක නැත්නම් මේක නැහැ. ආනේ විදිහට මේ සම්බන්ධතාවය අපි භාවනා කරනකොට බැලුවොත් ආනාපානය දැනෙන වෙලාවේදී මෙනෙහි කරන්නත් පුළුවන් විස්තර කියන්නත් පුළුවන්. ඒ ඇති කල්ලි ඒකට මනස්කාරය යොදන්න පුළුවන්. ඒක නොපෙනී නොදැනී ගියාන අපි කොච්චර කරත් ඒකට මනස්කාරය යොදන්න බෑ. එහෙම දෙයක් නෑ ඊතර. ඒ වගේ මේ පුංචි පුංචි සම්බන්ධතා අපිට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති අස්මින් නිරෝධා ඉදං නිරුච්චති කියන මේ මූල ධර්මයේ පෙන්නලා දීලා සර්වචනාංශයේ ඊගාවට ඒක අර මේ නිදර්ශනයක් ගෙන හලපාන්නා වගේ මූල ධර්මයේ කියලා දීලා නිදර්ශනයක් වශයෙන් ගෙනත් දීලා දෙන්න වගේ යදිදන් අවිජ්ජාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥාන කියලා එක එක එක එක පෙන්වනවා. ඒ අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා නැත්නම් අවිද්‍යාව හේතුව නිසා සංස්කාර ඵලය ලැබෙනවා. සංස්කාර නිසා විඥානයේ ඵලය ලැබෙනවා නැත්නම් සංස්කාර අවිද්‍යාවේ ඵලයේ වශයෙන් ලැබිච්ච සංස්කාරය විඥාණයට හේතු ධර්මයක් වෙනවා. එනම විඥානය පහළ වෙනවා. ඊට පස්සේ විඥානය ඵලයක් වශයෙන් පාන්නට ඒක නැවත හේතු ධර්මයක් වෙලා විඥාන පත්‍ය නාම රූපං කියලා යනවා. ඉතින් මේකේ බලනකොට පේන්නේ නිකන් අවිද්‍යාව කොළපාට නම් සංස්කාර නිල් පාට වෙයි නිල් පාට වෙලෙවල ඊට විඥානයේ නෝට වතු පාට වෙයි කියලා අපිට පේන්නේ නිකන් මහ විශාල වෙනසක් වාගේ. මොහු සරුවචනාංශයක විස්තර කරන්නේ ඒ ක්‍රමයේ උනාට නිකන් මේ උපමාවක් වශයෙන් කියනවා කිරි ටිකක් අරගෙන ඒකට මොහොන් දාපුවාම ඒක දීකිරි බවටපත් වෙනවා. දීකිරි බවෙන්පත් වුණාට පස්සේ ඒක මෝරු බවටපත් වෙනවා. ඊට පස්සේ කිරි බවට මේ මී කිරි බවටපත් වෙනවා. නෑ කිරි මී කිරි වෙනවා. ඊට පස්සේ මෝරු ඊට පස්සේ ගිතෙල් වෙනවා. ගිතෙල් සාරේ බවටපත් වෙනවා. එක එක එක එක ගැඹුරු ගැඹුරු තත්ත්ව වලටපත් වෙනවා වගේ එක දිගට යන ධර්ම પરම්පරාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එතන මූල ආරම්භය පටන් ගන්න පෙන්වන්නේ හැම දෙයකටම ආරම්භක ධර්ම විදියට අවිද්‍යාව. මේ අවිද්‍යාව අපි සාමාන්‍ය ලෝකෙත් හඳුනනවා නොදැනීම නැත්නම් අන්ධකාරයක් විදියට අවිද්‍යාව සඳහන් කරනවා. ඉතින් ඒ නිසා අපි සාමාන්‍ය ලෞකික දේවල් ඉගෙන ගන්න ඉගෙන ගන්න ලැබෙන දැනුමෙන් අවිද්‍යාව යම් ප්‍රමාණයක් දුරු වෙනවා කියලා ඕනම කෙනෙක්ගේ දැනුමක තියෙනවා. ඒ කියන්නේ අපි නොදැනුවත් නම් අකුරු දන්නේ නැත්නම් ශිල්ප දන්නේ නැත්නම් අමෝඩයා විදියට සලකනවා. අකුරු දන්න ශිල්ප දන්න දන්න කෙනා ඥානවන්තෙක් විදියට සලකනවා. නමුත් මේ ලෞකික ඥාන ඒවට ලෝකායත ධර්ම කියලා කියනවා. ඒකත් එක්ක බලනකොට මේ ਸਰවඥාන්සේ පෙන්වන්න හදන මේ අවිද්‍යාවේ මහා සංකීර්ණ භාවයක් තියෙනවා. ඒ සංකීර්ණ භාවය දක්වන්නේ ඒ අපේ නොදැනීම නැත්නම් අපේ මේ අවිද්‍යාව අන්ධකාරය ඥානේ නැතිකම ආලෝකේ නැතිකම හැම වෙලාවෙම වැඩ කරනකොට දෙතෑවරක වැඩ කරනවා එකක් තමයි අපපටිපත්‍ය අවිද්‍යාව අනිත් එක තමයි මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව කියලා අපපටිපත්‍ය අවිද්‍යාව පෙන්ලා දෙන්න පුළුවන් ඒ විෂය දන්නේ නැතිකම කොටිම කියනවා නම් මේ ආනාපාන සති භාවනා කරනකොට ඒ ආනාපාන සතිය සම්බන්ධ උපදේශ ටික ඒ කරනකොට මොනවද වෙන්නේ වගේ කියන දේවල් Taman දන්නේ නැත්නම් අත්දකලා නැත්නම් ඒ පුද්ගලයාට ඒක මොන පැත්තකින්වත් ඒ ප්‍රායෝගික අත්දැකීම වෙන දෙයකින් අස්වසලන්න බෑ. එතකොට එයා හිතාගෙන ඉන්නවා මම ආනාපාන කිරුවොත් මෙහෙම වෙයි. ආදි වශයෙන් ඒ නොදැනීමේ හිස්තන දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේන් පුරවන ගතියක් තියෙනවා. මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව ඒ නිසා හරිම අමාරුයි එක පහරකින් මේක අයින් කරන්න. අපි දන්නේ නැතිකම එකක්. නමුත් දන්නේ නැතිකම පිළිගන්නේ නැති නිසා දන්න බව පඬිතුකමක් පෙන්වන්න හදනවා. ඒ නිසා කෙනෙක් ඒක අවිද්‍යාව විද්‍යාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න ගියාම එක පහරකින් කරන්න බෑ. ඒකට නිකන් මේ කිට්ටුවෙන් යන වචනයක් විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙනවා අපි ලෝකයේ බුදුචාන් වහන්සේ පෙන්වන්න හදන මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අපි දන්නේ බොහොම ටිකයි. ඒක පිළිබඳව ඇති අවිද්‍යාව කොච්චරද කියනවනම් දුක පිළිබඳව ඇති අවිද්‍යාව තෘෂ්ණාව වශයෙන් තෘෂ්ණාවක් බවට අනුවර්තනය වෙන්න පටන් ගන්නවා කියන්නේ. අපි යමක් අපි දුක් සහිත දෙයක්. ඒක දුක බව දන්නේ නැහැ. නමුත් අපි ඒක ඒක වසා ගන්නවා ඒක වෙස්මාරු කරනවා තෘෂ්ණාවක් බවට. ඒකට උදාහරණයක් කියනවා නම් අපි ජාති දුක දුකක් වශයෙන් අපි පිළිගන්න කැමති නැහැ. බබෙක් හම්බ වෙන එක, මලක් පිපෙන එක, එහෙම නැත්නම් ඊර නගින එක, මුහුද රැළක් පෙරලීගෙන එන එක, ඒක දුකක් වශයෙන් අපි පිළිගන්න කැමති නැහැ. ඒ නිසා මේ දුක පිළිබඳව ඒ ඒ මතුවෙන්නේම දුකක්. උපදින තාක් ලෝකේ උපදින දුක් කියන එක අපි පිළිගන්න කැමති නැහැ. එතකොට ඉතින් හරි අවුලක් වෙනවා කොහොමද මේ සාමාන්‍ය ලෝකේ පවත්න්නේ කොහොමද මේ පෞරු ජීවිත ගත කරන්නේ කොහොමද මේ තර්ක ඥාන පවත්න්නේ කියලා හරි ගැටුමක් එනවා අපේ හිතේ. උපදින තාක් උපදින දුක් කියන කැමති නැහැ. එතකොට මේ ලෝකේ නැස්චාර්ත්‍යක් වශයෙන් අපි පිළිගන්න කැමති නැහැ. ඒක පිළිබඳව අවිද්‍යාව නිසා ඉපදීම කෙරේ තෘෂ්ණාවක් ඇති කරගන්නවා. අවිද්‍යාව පෙනී හිටින්නේ තෘෂ්ණාවක් විදියට. ඒ වගේම සැපයට ඇති තෘෂ්ණාව දැන් අපිට කොහොම හරි අනිත්‍ය වුණත් දුක වුණත් අපිට සැප මිදින්න ආසාවක් පෞද්ගලික ආසාවක් තියෙනවා. ඒකට තියෙන තෘෂ්ණාවත් අපි එලිපිට අතහැරියයි කිව්වට එලිපිට අපි තෘෂ්ණාව නැහැ කිව්වට යටිහිතේ නිතරම වැඩ කරනවා මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීමේ මහා ප්‍රයත්නයක්. එන්නේ මේ සැපය කෙරෙහි ඇති තෘෂ්ණාව අවිද්‍යාවක් බවට අනුවර්තනය වෙනවා. ඉතින් මේ නිසා අපි කොච්චර ගැඹුරෙන් විස්තර කරත් මේ දීම හොඳයි අල්ලා ගැනීම හොඳ නෑ කියලා අපි යම් ප්‍රමාණයක් අල්ලා ගන්න නැතුව මේ ජීවිතය කරන්න බෑනේ. අන්නේ අල්ලා ගන්න කොටස අපි පුදුම විදිහට මේ ටෙම්පරාදුවේ දාගෙන තමන්ට ගැළපෙන කාට හදාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ජීවත් වීමේදී මේ අවිද්‍යාව දෙතෑවරව වැඩ කරනවා. එකක් අපි සර්වචනාංශයේ දක්නා විදියට ආර්යයන් වහන්සේ නමක් දක්නා විදියට සාරිපුත්‍ර සාංශයේ දක්නා විදියට දකින්න බෑ අපට. ඒකට අපි තාම විවෘත වෙලා නැහැ. නමුත් බැරි බව අපි දන්නේ නැහැ. ඒ දේ දන්නෝ වගේ කියලා මොනවද මූල ධර්ම වගේක් අපි ළඟ හිතේ තියෙනවා. අපේ රුචි අරුචිකම් ඒ නිසා අපිට කවදාකවත් මේ අපි තාම දැකලත් නැහැ. දැකපු නැති දෙයක් පිළිබඳවයි මේ විනිශ්චයකට පත්වලා ඉන්නේ කියලා තේරුම් කරලා දෙන්න අමාරුයි. ඒ නිසා අවිද්‍යාව යම් තාක් අපි ළඟ නොදැනීම තියෙන තාක්කල් අපි මේ ඉදිරිපත් වෙන දේවල් අපිත් එක්ක සම්බන්ධ වෙන දේවල් තව සැප ලබා ගැනීම සඳහා සංස්කරණය කරන්න පටන් ගන්නවා. හැඩ වැඩ දාන්න පටන් ගන්නවා. මේ ඉපදෙනකොටම මේක දුකක්, මේක හැඩ වැඩ දැම්මත් දුකක්, මේක යනකොටත් දුකක් කියලා ගන්නවා. අපි එච්චරම මේ ලෝකේ සකස් කරන්න යන්නේ ඉන්න තිකේ අඩුම පරිසර හානියක් කරලා අඩුම චිත්ත පීඩාවක් ඇතුව ජීවත් වෙයි. නමුත් මේ අවිද්‍යාව නිසා අපි මේක ලෝකේ වෙනස් කරන්න හදලා අවසාන අවුරුදු 200කට පස්සේ විද්‍යාවෙන් මොකද වෙලා තියෙන්නේ? ජීවත් වෙන හැම කෙනෙක්ගෙම නොසිතූ විරු ආකාරයට පරිසරය දූෂණය වෙනවා. චිත්ත දූෂණයක් දැනටමත් වෙලා තියෙනවා. ඒකට අපි ටෙන්ෂන් එක කියලා කියනවා නැත්නම් අසහනය කියලා කියනවා නැත්නම් තරුණ අසහනය කියනවා මොනවා කරත් මේ අපි කියන ගමන ඉස්සරහට යන්න යන්න යන්න යන්න දිගින් දිගට දිගින් දිගට ඒ පරිසර දූෂණය සහ චිත්ත දූෂණය සිදු වෙනවා. ඒව එහෙම වුණත් මේ පරිසරයට ඇඟිලි ගැහින නැත්නම් පරිසරය සකස් කරන්න හදන ගැටි අපිට වළක්වන්න බෑ. නැත්නම් මේ සංස්කරණය කිරීම අපිට වළක්වන්න බෑ. අපි දැන් ඉන්නේ කන්දකට පහළට පෙරලෙන ගලක් වගේ. ඒක පටන් ගත්තට පස්සේ ආයෙක වළක්වන්න බෑ. එnde end end කස කැවෙනවා. අපි දන්නවා මානව වර්ගයාම යන්නේ ඒ පරිසර දූෂණය කරන පැත්තට උපදින උපදින අපේ પરම්පරාවල් ඉස්සරහට මීටත් වැඩි අසහනයටපත් වෙනවායි කියලා නමුත් අපිට බෑ මේ සැප අතහරින්න. අපිට බෑ තාමත් උපදින තාක්කල් දුකයි තියෙන කියලා හිතා ගන්න මොකද එතකොට අපිට අර ගත කරන ජීවිතේට ලොකු මේ ආත්ම නිෂේධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංස්කරණය කිරීම අපිට වළක්වා ගන්න බැතරමට යනවා. ඒ තාක් නැත්නම් ඒ තාක් නෙමෙයි ඇත්තටම අවිද්‍යාව නිසා දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට සංස්කරණය කරනවා යම් කිසි කෙනෙක් විද්‍යාවටපත් වුණා නැත්නම් ඇති දේ හැටියට දන්නවනම් ඒ පුද්ගලයා මේ හැඩ කරන ගතිය වෙනස් කරන ගතිය අඩු කරන්න පටන් ගන්නවා. තියෙන දේෙන් හැඩ ගැහෙන්න පටන් ගන්නවා. දැන් අපේ වැද්දෝ ඉන්න කාලේ වැද්දන්ව එහෙම නැත්නම් අපි කියන අශිෂ්ට જાති එහෙම නැත්නම් ම්ලේච්ඡ જાති ඉන්නකොට ඒගොල්ලෝ ඒ තියෙන පරිසරය තුළ තමයි නව නිෂ්පාදන යටිතල පහසුකම් මොකක්වත් නැහැ. මේ නිසා ශිෂ්ටාචාරයේ පස්සට පස්සට යනකොට ඒගොල්ලෝ ඉතුරු කරලා ගිය දෙයක් නැහැ. ඉතුරු කොට බාර ලකුණු තියෙන්නේ මොකද්ද? ගල් කෑල්ලක් අරගෙන පතුරේ උලලා උලලා ඒක ටිකක් මේ ආයුධයක් වශයෙන් හදාගන්න හදලා තිනවා. ඒක ගල් ආයුධ වශයෙන් දැනගන්න. ඒ ඉස්සරහට යනකොට යනකොට තමයි යකඩෙන් හදලා අනම්මනම් කරලා දැන් බලන්න මිනිස්සෙක් ඉඳලා මරණයට පස්සේ කොච්චර දේවල් පොළොට එකතු කරනවද කියලා. නිසා එන්නේ එන්නේ එන්නේ මේ සංස්කරණය කරන ගතිය දිගට යනවා. නමුත් අපිට ඒක වළක්වා ගන්න බෑ. මොකද හේතුව අපේ අර මූලික දැනුම නැත්තම් අර මූලික දැනුම කියලා අල්ලගෙන ඉන්න අවිද්‍යාව විසඳෙන පාරක නෙමෙයි අපි යන්නේ.